එනිසාවෙන් ලබන සතියේ ඊගාව සතියේ මේට අදාළ ධර්ම කාරණා පැහැදිලි වෙනවා. අපි ගිය සතියේදී පැහැදිලි කරලා දුන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන පබ්බේ අන්තිමටම ඇතුළත් වෙලා තියෙන පැහැදිලි කරන ධර්මපාඨය. ඒ ධර්මපාඨය තමයි අත්ති කායෝතිවා 50 සතිපත්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය ආදී වශයෙන් ප්‍රකාශ කරන්ට යෙදුනේ. මේ කොටස නැත්නම් මේ අත්තිකායෝතිවා කියන මේ ධර්ම පැහැදිලි කිරීම කායानुපස්සනාවේ විතරක් මේ පින්වතුන්ට සතිපට්ඨාන සූත්‍රයේ දැක්කොත් 14 පොලක දකින්න පුළුවන්. ඒක වචනයක් වෙනස් වෙලා චිත්තානුපස්සනාවේ දකින්න පුළුවන්. ඒක අවස්ථාවක්. වේදනානුපස්සනාවේ එක අවස්ථාවක් දකින්න පුළුවන්. ධම්මානුපස්සනාවේ අවස්ථා පහක් දකින්න පුළුවන්. එතකොට මුළු එකතුව ගත්තම අපිට පුළුවන් 26 පොලකට නැත්නම් 20 ඔව් 20 11ක විතර මේ ධර්ම පාඨය බුදුහාමුදුරන්ගේ වටිනා ධර්ම පාඨයේ යෙදিলা තියෙනවා. මෙතන තමයි පින්වතුනි වැදගත්ම දේ. බුදුහාමුදුර පෙන්වන්නේ ඥානය ඇති කරගන්න, උපාදානය නැති කරගන්න, හොඳම පිහිටීමක් ලබන්න, වැරදි නැතුව ඉන්න එකම තැන මෙන්න මේ කියන ඉති අධ්‍යත්තං ආකායේ කායනුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති ආදී වශයෙන් පෙන්නන ස්වરૂපයයි කියන්නේ. මේ තුල මේ තුල තමයි මේ සංසාරයේ විමුක්තිය ලැබෙන ක්‍රමය වෙන්නේ. සම්මා දිට්ඨිය ලැබෙන්නේ මේකෙන්. සම්මා දිට්ඨිය ලැබුවේ පුජ්‍යලයා සෝමා සකදාගාමි, අනාගාමි, අරිහත් ආදී මාර්ගඵල වලටපත් වෙන්නේ මේ ක්‍රමය තමයි. මේක වැඩිය වෙන භාවනාවක් නැහැ කියන එක තමයි මෙතනින් මේ පැහැදිලි කරන්නේ. මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඕන පින්වතුන් නැත්නම් එක එක්කෙනා විවිධ රැවටිලි වලට අහු වෙනවා. මේක මෙහෙම වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙනසක් නැහැ මේ විපස්සනාව එකමයි. විපස්සනාව කියන එක අනාගාමී පුජ්‍යලයා චරණ විපස්සනාව ඔයගොල්ලෝ කරන එකමයි. මේකේ 아무තු විපස්සනාවක් එයා කරන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එවැනි தත්යකට ඉස්සරහට යන්න බැරි වෙන හේතු ටික තමයි අර මම පැහැදිලි කරගෙන ආවේ ගිය සතියේ අපි ළඟ දිනු වෙන්න ඕනේ අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ඔයගොල්ලන්ට එච්චර හිතන්නේ නැති, වැඩියෙන් ඇහෙන්නේ නැති, කලකන්නේ නැති කොටසක් ගිය සතියම මතක් කරා. මග්ගය සතර ඉද්ධිපාද. මේ ඉද්ධිපාද දිනු වෙන්නේ නැතුව මේ භාවනාවෙන් ප්‍රතිඵල ගන්න බෑ. මොකද භාවනාවෙන් ලබා දෙන ප්‍රතිඵලය අ හඳා පවතින්නේ තමන්ගේ කැමැත්ත මතයි. තමන්ගේ ඕමනාවක් නැත්නම් මේ ධර්මය ප්‍රතිඵල ලැබුණාට ඒක වැඩක් නෑ. අහම්බෙන් ලැබෙන එකක් නෙවෙයි නිය. දැනගෙනම ලබාගත යුතු දෙයක්. ඒක නිසා මේ ධර්මයේ බුදුහාමුදුරුවොත් පෙන්නනවා හැම වෙලෙම හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි. හඳුනා ගන්න නම් සුතමේ ඥානයක් තියෙන්න ඕන. මේ සම්බන්ධවත් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා. එතකොට යන ශික්ෂාවෙන් මේ ධර්මය ලැබුණට Tamanට එය ඊට වැඩිය වෙන දෙයක් හොයමින් ඉන්න කෙනෙකුට ඒක වටින්නේ මෙන්න මේ වෙන දෙයක් හොයමින් ඉන්න එක නවතින්නේ මේ 이르දිපාද දියුණු වීමෙන්. ඉරිදිපාද දිනුනු නැත්නම් එයාට මේ තමන් හොයන දෙයක් නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ වැඩක් ඇති කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරු දේශනා කරන ධර්මයේ වටිනාකමක් තේරෙන කෙනෙක් නෙවෙයි. තමන් හදාගත්ත මවාගත්ත ඉන්ද්‍රජාලයක වටිනාකමක් තේරිලා ඒක හොයාගෙන බුදුහාමුදුරන්ගේ ශික්ෂාවල් අනුගමනය කරන කෙනෙක් වෙනවා. අපිටත් මේක සාධාරණ වෙන හින්දා ධර්මානුකූලව මේ ධර්ම කරුණු ගැන සැලකිලිමත් වෙලා භාවනා ආදී දේවල් අපි සිදු කරන්න අවශ්‍යයි. දැන් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මම කිව්වා පළවෙනි ගුණය සතර හතිපට්ඨානෙ දෙවෙනි ගුණුව සතර සම්‍යක් වීරය තුන්වෙනි ගුණුව සතර ඉද්ධිපාද ගුණ තුනක් තියෙනවා මෙතන ධර්ම කාරණා 12ක් තියෙනවා මෙන්න මේ ධර්ම කාරණා 12 යමේ දියුණුව කරගන්නවද ටික ටික වඩනවද ටික ටික තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවද නැත්නම් හොඳින් භාවනා කරනවද මේ භාවනා කිරීම තුළ ලැබෙන ප්‍රතිඵල ඊට පස්සේ ප්‍රධාන ප්‍රතිඵල 17ක්. ඒ ප්‍රතිඵල 17 මුල්ම ප්‍රතිඵල පහ තමයි ඉන්ද්‍රිය ධර්ම පහ. මේ ඉන්ද්‍රිය ධර්ම පහ ලබා ගන්න බලෙන් බෑ කාටවත්. ඉන්ද්‍රිය ධර්ම පහ ලැබෙන්නේ යමෙකුට හරියට සතිපට්ඨානය වැඩෙන්න ඕනේ ඒ වඩනකොට සතර සම්‍යක් ප්‍රධාන වීරියක් තියෙන්න ඕනේ ඉද්ධිපාදක් දිනු වෙනවා තියෙන්න ඕනේ මේ කාරණා 12 සම්පූර්ණ වෙනකොට තමා ළඟ ලැබෙන ප්‍රතිඵලයක් අතුරු ප්‍රතිඵලයක් මේ ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙන එක. දැන් ඉන්ද්‍රිය ධර්ම පහ ගැන ඔයගොල්ලෝ දන්නවා නම් කරන්න දන්නවා මේ ඉන්ද්‍රිය ධර්ම පහ හඳුන්වන්නේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ඒ වගේම සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය. නමුත් මේ ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද කියලා අපි දන්නේ මේ සද්ධාව ඉන්ද්‍රියක් වෙනවා කියලා බුදුහාමුදුරු පෙන්නනවා. සතිය ඉන්ද්‍රියක් වෙනවා. ඒ වගේම වීරිය ඉන්ද්‍රියක් වෙනවා. සමාධි ඉන්ද්‍රියක් වෙනවා. ප්‍රඥාව ඉන්ද්‍රියක් වෙනවා. එහෙනම් මේ සද්ධාව ඉන්ද්‍රියක් වෙනවා කියන එක අපි බොරුවට කියන්නේ නැතුව මගේ සද්ධා ඉන්ද්‍රියක් තියෙනවා කියන එකට යන්නේ නැතුව අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඉන්ද්‍රියක් කියන්නේ කුමක්ද කියලා දැනගන්න. නැත්නම් මම ළඟ සද්ධා ඉන්ද්‍රිය තියෙනවා කියලා බොරුවට කිව්වා කියලා වැඩක් නැහැ. ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? ඉන්ද්‍රියකින් කරන්නේ මොකක්ද? ඉන්ද්‍රියක ඇති ප්‍රතිඵලය මොකක්ද? මේ ගැන දැනුවත් වෙන්න ඕනේ ධර්මානුකූලව. අපිට මේ සද්ධාදී ඉන්ද්‍රිය ගැන හිතන්නේ නැතුවට අපේ ජීවිතයේ තුල ඉන්ද්‍රිය හයක් ගැන අපි අහලා තියෙනවා. ඒ හය තමයි ඇස්, කන්, නාසා ආදී ඉන්ද්‍රියන් හය. අපිට ඇහැ කියලා එක ඉන්ද්‍රියක් තියෙනවා, කන කියලා ඉන්ද්‍රියක් තියෙනවා, නාසය කියලා ඉන්ද්‍රියක් තියෙනවා, දිව කියලා ඉන්ද්‍රියක් තියෙනවා, කය කියලා ඉන්ද්‍රියක් තියෙනවා, මනස කියලා ඉන්ද්‍රියක් තියෙනවා. මේ ඉන්ද්‍රිය හය අපි ළඟ තියෙනවා කියලා අපි හුඟක් අය දන්නවා. සද්ධා ඉන්ද්‍රියන් නම් තියද නැද්ද කියලා දන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා බලන්න මේ ඇහැ කියන ඉන්ද්‍රිය නැත්නම් මේ ඇහැ කියන උපකරණය වෙන්න පුළුවන් අපේ තියෙන ශරීර අංගය වෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ඇයි මේකට ඉන්ද්‍රිය කියන වචනයක් දුන්නේ? චක්කු ඉන්ද්‍රිය. ඉන්ද්‍රියක් කියලා හඳුන්වන්නේ ධර්මයේ ඉන්ද්‍රියකින් කරන රාජකාරියක් තියෙනවා. ඉන්ද්‍රියකින් කරන්නේ වෙන් කිරීමක් විතරයි. එතකොට අපි ළඟ තියෙන ඇස් දෙකෙන් ඇස් දෙක ඉදිරියේ තියෙන රූප වර්ණ රූප වෙන් කරනවා. එතකොට රූප වෙන් කරනවා කියන අර්ථයෙන් ඇහැට කියනවා චක්කු ඉන්ද්‍රිය. ඇහැ වෙන දෙයක් කරලා දෙන්නේ අපිට. පරිසරයේ තියෙන රූප අපි ඇස් අරගෙන ඉන්නවනම් වෙන් කරලා දෙනවා. ඒ වගේම කනත් පරිසරයේ තියෙන ශබ්ද වෙන් කරලා දෙනවා. ශබ්ද වෙන් කරන නිසාම සෝත ඉන්ද්‍රිය කියනවා. ගන්ධ සුවඳ වෙන් කරලා දෙනවා නාසය. ඒකෙන්ද නාසයට අපේ බුදුහාමුදුරු නමක් දෙනවා සෝත ඉන්ද්‍රිය. අපේ කටේ දිවේ මොන හරි ගැවෙනවා නම් ආහාරයක් වගේ රස වෙන් කරලා දෙනවා. ඒකෙන් හින්දා ජීවහා ඉන්ද්‍රිය කියනවා. අපේ ශරීරයට ස්පර්ශ වෙන දේවල් වෙන් කරලා දෙන්න පුළුවන්. ඒකෙන් හින්දා ශරීරය කාය ඉන්ද්‍රිය කියලා බුදුහාමුදුරු පෙන්නනවා. මනසට පුළුවන් එන අරමුණු වෙන් කරලා ධම්ම වෙන් කරලා දෙන්නේ. ඒකින් හින්දා මනසට බුදුහාමුදුරුවෝ නමක් දෙනවා මන ඉන්ද්‍රිය. දැන් මෙන්න මේ අර්ථයෙන් තමයි බුදුහාමුදුරුවෝ අපේ ඇස් කන ආසාදී ඉන්ද්‍රියන් කියන කිව්වේ. නමුත් අපි දන්නේ මේ ඇහෙන් මොනවද කරන්නේ කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේකෙන් කරන්නේ එක රාජකාරියයි තියෙන එක දෙයයි තියෙන රූප වෙන් කරනවා. රූප වෙන් කරනවා ඇහෙන්, ශබ්දය වෙන් කරනවා කනෙන්, ගඳ සුවඳ වෙන් කරනවා නාසයෙන්, කයෙන් ස්පර්ශය පොට්ටබ්බ වෙන් කරනවා. මනසෙන් ධම්ම වෙන් කරනවා. මෙන්න මේ අර්ථයේ ඉන්ද්‍රිය කිව්වා ඒ ඉන්ද්‍රිය පද්ධතියට. දැන් බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ සත්‍යයක් හොයාගත්තා. මේ සත්‍යයක් හොයාගෙන හැබැයි බුදුහාමුදුරුවෝ ඒ ගාම්ම මේ සත්‍ය චතුරාර්ය සත්‍ය දුක නැති තැන සංසාරයේ කෙලවර විමුක්තිය හොයාගෙන ඒ ගාම්ම දේශනා කරනවා හැබැයි මං හොයාගත්තේ මේ චතුරාර්ය සත්‍ය. දුක නැති තැන, සංහාව නැති තැන, ලෞකිකත්වයේ ඉක්මෝන තැන ඔය සාමාන්‍යයෙන් අපිට ස්වභාවයෙන් පහළ වෙලා තියෙන ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන් වලින් වෙන් කරන්න බෑ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අපිට ඇහෙන් දකින්න බෑ. ඇහෙන් වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කණෙන් චතුරාර්ය සත්‍ය වෙන් කරන්න බෑ. නිවන කණෙන් වෙන් කරන්න බෑ. ලෞකිකත්වයේ ඉක්මවපු තැනක් ලෝකෝත්තර වෙච්ච තැනක් කණෙන් වෙන් කරන්න බෑ. ධාන ඉන්ද්‍රිය එකට අ ප්‍රමාණවත් නැහැ. මන ඉන්ද්‍රියනොත් බෑ. කියන්නේ මනසෙනොත් මේ චතුරාර්ය සත්‍ය වෙන් කරලා හඳුනා ගන්න බෑ. මන ඉන්ද්‍රියෙන් පුළුවන් වෙන දේවල් දැන් අපි කරන්නේ මේක එක ධර්ම සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රයේ තියෙන ධර්ම කාරණා වෙන් කරනවා. ඒ වෙන් කරාට ඔයගොල්ලන්ට ඒක ගැළපෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒ වෙන් කිරීමේ ප්‍රතිඵලය. මේක ගැළපෙනවා කියන්න පුළුවන්. ඒකත් වෙන් කිරීමේ ප්‍රතිඵලය. නමුත් චතුරාර්ය සත්‍ය හොම වෙන් කරන්න බෑ මනසට. දැන් බලන්න එහෙමනම් බුදුහාමුදුර දේශනා කරන ලෝකයේ සත්‍ය කියලා දෙයක් තියෙනවා චතුරාර්ය සත්‍ය නිවනක් තියෙනවා විමුක්තියක් තියෙනවා සංසාරය කියලා වරක් තියෙනවා මේ කෙලවර මම දැක්කා මේක දකින්ද මේක අවබෝධ කරගන්න එකම ප්‍රශ්නයක් තියෙනවා මේ අපි ළඟ තියෙන සාමාන්‍ය தත්ත්වයේ තියෙන ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන් වලින් බෑ එතකොට දැන් අපිට හිතෙන්න පුළුවන් අස්කන්නාසාදී ඉන්ද්‍රියන් තව ප්‍රබල කරොත් දියුණු කරොත් පුළුවන්ද? ඒත් බෑ. මෙන්න මේක වටහා ගන්න ඕනේ. මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් දියුණු කරලා හෝ පිරිහගෙන නැත්නම් මේකේ දියුණු අඩු කරගෙන වෙනස් කරලා විකෘති කරගෙන මේ සත්‍ය දකින්න බෑ කියලා බුදුහාමුදුරු පෙන්වනවා. දැන් ඔය ඇස්කන්නාස ආදී ඉන්ද්‍රිය වලින් බැරි නම් කවදා හරි සත්‍යයක් වෙන්කරන්න පුළුවන් ධර්මයක් ඕ තියෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරේ ඒ වෙනුවට යෝජනා කරන්නේ පෙන්වන්නේ ඒක අපේ මනස තුල ඇතිවන මා ධම්ම නැත්නම් මනස තුල ඇතිවන චෛතසික පහක් ඉන්ද්‍රිය බවට හරවන. මේක තමයි ගැඹුරුම ධර්මය. බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨත්වයේ මේවෙන් ගොල්ලන්ට ඉගෙන ගත්තා. දැන් අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලින් සත්‍ය දකින්න බැරි නම් කාට හරි කොහොමද දකින්න පුළුවන් කියන එකත් බුදුහාමුදුරේ යෝජනා කරනවා. පුළුවන්කම තියෙන්නේ අලුත් ඉන්ද්‍රිය පහක් ඇති කරගන්න. එහෙනම් තේවන ඇසක් ඕනේ. තුන්වෙනි ඇහක් ඕනේ. එතකොට මේ තුන්වෙනි ඇහැ තමයි මේ ඉන්ද්‍රිය ධර්ම පහ කියන්නේ. පංච ඉන්ද්‍රිය කියන්නේ. මේ ඉන්ද්‍රිය හැබැයි අපි ළඟ තියෙන අස්කන්නාසාදී ඉන්ද්‍රිය වංගකේ නෙවෙයි මනස තුල ඇතිවෙන මානසික චෛතසික ස්වરૂපයන් යම්කිසි බලගන්නේ උකට පච්චනවා ඒ බලගන්නවන කාරණා පහ තමයි අර කියන ශ්‍රද්ධාව බලගන්නනෝ ඒ බලගන්නපුවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙනවා සතිය බලගන්නනවා සති ඉන්ද්‍රිය වෙනවා මෙහෙම මෙහෙම සතිය විරිය සමාධිය, ප්‍රඥා. මේවා චෛතසික. මේ චෛතසික පහ බල ගන්නවලා ඒක ඉන්ද්‍රියක් බවට හරවනවා කුමක් සඳහාද සත්‍ය අවබෝධයට. මොන සත්‍යද? චතුරාර්ය සත්‍යයට. දැන් ඒක ඔච්චර වුණත් අපිට හිතෙන්නම අපේ මේ මෙච්චර දිනුවක් අපි ලබා ගත්තා නම් අපේ දැනුමක් ලබා ගත්තා නම් අපේ හැකියාවක් ලබා ගත්තා නම් අපි මෙච්චර තාක්ෂණයෙන් දිනු වුණා නම් ওই ටික ඔක්කොම ලැබෙයි කොහෙන්ද? ඔය අමුතු ඉන්ද්‍රියක් ගොඩනගලා නෙමෙයි ඇස්කන් ආසාදී මේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච ඉන්ද්‍රියයි. දැන් එහෙම දැනුමක් ලබාගත්තේ අපිට හිතෙන එක සාධාරණ නැද්ද? බුදුහාමුදුරුවෝ පෙන්වන ওই චතුරාර්ය සත්‍යයත් අපේ දැනුමට අහු වෙන්නේ නැත්තේ ඇයි කියන්නේ. ඒක හිතන එක සාධාරණ. අපිට මෙච්චර දේවල් මේ ජීවිතේ කරගන්න පුළුවන් වුණා නම් මෙච්චර උගච්ඡම් හදා ගන්න පුළුවන් වුණා නම් මෙච්චර හැකියාවල් ලබා ගන්න පුළුවන් වුණා මෙච්චර දේවල් තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඔය කියන නිවනක් තේරුම් ගන්න බැරි මොකද කියලා අපිට හිතෙනවා මොකද එච්චරට අපිට විශ්වාසයක් තියෙනවා අපේ අස්කන්න ආසාදී ඉන්දිය පද්ධතිය නමුත් බුදුහාමුදුරන්ගේ සත්‍යය නොතේරෙනම තැන තමයි ඔය ඉන්දිය පද්ධතිය නමුත් අපි මුලා වෙනම තැන කොතනයි? මේ අඳුම ගන්න ඔය කියන ධර්මයේ අපේට හිතලා කල්පනා කරන්න පුළුවන් කියලා තර්ක කරනවා අපි. ඒක තමයි අපි ජීවිතේම කරලා තියෙන්නේ. මෙහෙම කරොත් හරි, මෙහෙම හෙව්වොත් හරි. මේ විදිහට අලුත් සූත්‍රයක් ඉගෙන ගත්තොත් හරි. මෙන්න මේ ක්‍රමයට අපි පිළිපැදුනොත් හරි. මෙහෙම විවිධ දේවල් Tamange එදිනෙදා Taman මේ දක්ෂතා එක එක විෂයානුබද්ධ වෙන්න පුළුවන්. ශිල්පීය ක්‍රම වෙන්න පුළුවන් ඒ ලබාගත් දැනුම මේ ඉන්ද්‍රිය අස්කන්නාසාදී ඉන්ද්‍රිය හරහා ඒවා දිනු කරලා ලබාගත්තේ මේ දැනුම පතපොතේ දැනුමත් එක්ක මේ චතුරාර්ය සත්‍ය සංසන්දනය කිරීම අපි කරනවා මේක කරලා සත්‍ය දකින්නේ ඒක කිසිම අදාළ කමක් මේකට නෑ අර ටික ඔක්කොම අහක් වෙන තැනකයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ මේ සත්‍ය හතර දැනගන්න වෙනම ඉන්ද්‍රිය පහක් බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට තමාගේ මනසේ දියුණු වෙන්න ඒදී ඒක දියුණු නොවන තාක්කල් ඔය කියන සත්‍යය කරා යන්න බෑ. ඒ දිව ඒ ඉන්ද්‍රිය පහ අලුත් ඉන්ද්‍රිය පහ දියුණු වෙන්නේ කොහොමද? දියුණු වෙන්න මොනවද කරන්න ඕනේ? කරන්න ඕනේ කාරණා 12ක් තියෙනවා. ඒ 12 තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මුලින් කියපු කාරණා 12. මොනවද? සතර අතිපට්ඨානෙ වැඩෙන්න ඕනේ. සතර සම්මාප්‍රධාන වීරිය දියුණු වෙන්න ඕනේ. සතර ඊර්ධිපාදා දියුණු වෙන්න ඕනේ. තරමක් හෝ මේවා දියුණු වෙනකොට ඔයගොල්ලන්ගේ මනසේ බලගැන්වෙන සද්ධාවට සිදුවෙන දේ තමයි සද්ධා ඉන්ද්‍රිය කියන්නේ. ඒතකොට ඉන්ද්‍රියකින් උන් කෙරෙන්නේ මොකද්ද වෙන් කරනවා. වෙන් කරපුවම දැන් අපි දන්න කියන අපේ අස්කන්න ආසාදී ඇහෙන් කරන්නේ මොකද්ද? ඒ සමාජයේ තියෙන පරිසරයේ තියෙන රූප වෙන් කරනවා. කණෙන් කරන්නේ මොකද්ද? පරිසරයේ තියෙන ශබ්ද වෙන් කරනවා. එතකොට දැන් සද්ධාව කියන එක ඔයගොල්ලන්ටත් තියෙනවා. සද්ධාව කියන්නේ බුදුහාමුදුරුවෝ නම් අපේ ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මයයි බුදුහාමුදුරුවෝගේ ධර්මය පිළිබඳව බුදුහාමුදුරුවෝ හා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තේ තුන් පිරිස ගැන විශ්වාසය. මේක සද්ධාවයි. එතකොට බුදුහාමුදුරනේ ධර්මයේ තියෙන මෙන්න මෙහෙම ප්‍රබල ධර්මයේ කාරණයක් තියෙනවා සියලු දේ අනිත්‍යයි. එහෙනම් ශ්‍රද්ධාවට මොකද්ද වෙන්න ඕන? ශ්‍රද්ධාව නිට්ටය වෙන්න ඕනද අනිත්‍ය වෙන්න ඕනද? සියලු ධර්මතා අනිත්‍ය නම් ශ්‍රද්ධාවත් අනිත්‍යයි. දැන් අපේ තියෙන අවිද්‍යාවේ தත්ත්වය කොච්චරද කියනවනම් අපි ඉන්නේ ජීවත් වෙන්නේ ශ්‍රද්ධාව නම් මට තියෙනවා අනිත්ව නැහැ. තේරෙනවා නේද? ඒකට බුදුහාමුදුරේ ධර්මයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්මයේ විරේ ශ්‍රද්ධාවක් නැතිකමයි ඒක. දැන් අද්ධාව නම් අපේ පවුලේ අයටත් තියෙනවා. අපේ પરම්පරාවටම තියෙනවා කියලා අපි හිතනවා. නමුත් ශ්‍රද්ධාව කියන එක අනිත්‍යයි කියලා අපි පිළිගන්නේ නැහැ ඒකට. බුදුහාමුදුරන්ගේ ධර්මයේ මොකද්ද හැම දෙයක්ම අනිත්‍යයි. එහෙනම් ශ්‍රද්ධාවට මොකද වෙන්න ඕන? අනිත්‍යයි. අපි ළඟ තියෙන වෙලාවක් තියෙනවා නැති වෙලාවක් තියෙනවා. දැන් භාවනා කරන්න හෝ මේ වගේ ධර්මානුකූල ජීවිත ගත කරනකොට Tamanටම අතිමානය මාන්නයක් ඇති වෙනවා. මේක තමයි අපේ හැටි. මල්ලා සතිය නම් තියෙනවා. ඊගාව ටිකයි දිනු වෙන්න ඕනේ. සතිය තියෙනවා මට හොඳට සතිය තියෙනවා. නමුත් එතකොටම අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කරලා ඉවරයි. මොකද්ද විකෘතිය? සතියත් අනිත්‍යයි. එහෙනම් නැති වෙලාවෙත් අපි තියනවා කියන්නේ. තියෙන වෙලාවේ තියනවා කියන එක නම් හරි සත්‍යයි. නැති වෙලාවෙත් තියනවා කියන එක තව දුරටත් තිබුණොත් අපිට ධර්මයෙන් ඉස්සරහට යන්න බෑ. තේරුණා නේද? දැන් මොනවද බුදුහාමුදුරුවෝ පෙන්නනවා? මෙන්න මේවට මේ වංචාව සිදු වෙනව තාක්කල් මේ සත්‍ය ළඟා කරා ළඟා වෙන්න බෑ. මොනවද? සද්ධාව තියෙන තැනයි නැති තැනයි හඳුනගන්න බැරි නම් එහාට ඉස්සරහට යන්න බෑ. සතිය තියෙන තැනයි නැති තැනයි හඳුනගන්න බැරි නම් එයාට ඉස්සරහට යන්න බෑ. එයා මනස්ගතයක් හදාගෙන ඉන්නවා නම් සතිය මගේ පිහිටලම තියෙන එකක් මේ කුල්ල සතියක් තියෙනවා කියලා එයාට සත්‍ය දකින්න බෑ. තේරුණා නේද? වීරිය ඇති තැනයි නැති තැනයි හඳුනගත්තේ නැත්නම් එයාට සත්‍ය දකින්න බෑ. සමාධිය ඇති තැනයි නැති තැනයි හඳුනාගත්තේ නැත්නම් මං මගේ සමාධිය මෙහෙමයි කියලා ඉන්න තාක්කල් සත්‍ය දකින්න බෑ. ප්‍රඥාවෙත් ඕකමයි තියෙන්නේ. ඇති තැනක් තියෙනවා නැති තැනක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සද්ධාව ඇති තැනයි නැති තැනයි හඳුනගන්න බෑ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අස්කන්නාස ආදී ඉන්දියන් වලින්. සද්ධාව සතිය ඇති තැනයි නැති තැනයි හඳුනගන්න බෑ අස්කරණ ආසාදී ඉන්ද්‍රියන් වලින්. වෙන මේ ලෝකයේ තියෙන ඕනම දෙයක් හඳුනගන්න පුළුවන් ඒ කියනවද නැද්ද කියලා. ඔය කියන ඒවා නම් බෑ. දැන් ඕකට බුදුහාමුදුරුවෝ පෙන්නන ධර්මතාව ටික තමයි එයා මේ ඔය කියන ආරෂ්ඨාංග මාර්ගයේ වැඩුවත් නැත්නම් සතරාතිපට්ඨානෙ වඩාගෙන යනකොට සතර සම්මප්පදාන වීර්යයෙන් යුක්තව වැඩ කරනකොට සතිපට්ඨානෙ වැඩෙනකොට එයාට දියුණු වෙනවා සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය කියන එක දියුණුනාව තියෙන වෙනස තමයි සද්ධාව ඇති තැන ඇති බවක් නැති තැන නැති බවක් තමා විසින් දැනගන්න. ඒ කියන්නේ භාවනා කරනකොටම ඒ කාලය තුලදී ශ්‍රද්ධාව තියෙන තැන දැනගන්නවා යා නැති තැන නෑ කියලා දැනගන්න. දැන් අපි හිතාගෙන ඉන්නේ භාවනාවට වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා සතියක් තියෙනවා කියලා. ඔක බොරුවක්. ඒ බොරුව බොරුවක් කියලා දැනගන්න එක සත්‍යයට ලඟ ඒ බොරුව අනුන්ත ගිය ගියා මම නම් සත්‍යමත්ව ඉන්නවා කියලා බොරු රඟපෑමක් කරන එක සත්‍යයෙන් ඈත් වෙන එක. සත්‍යමනේ. දැන් සත්‍යයට ලං වෙන්නේ කොහොමද මේ ඇත්ත ඇති සත්‍ය දෙන්නේ කියන්නේ? එතකොට ඇත්ත ඇති සත්‍ය දැනගන්න ඉන්ද්‍රිය පහක් අලුත් ඉන්ද්‍රිය පහක් තෙවන එකක් බුදුහාමුදුරු යෝජනා කරනවා. ඒක ලැබෙන්නේ සතර අතිපට්ඨානයේ සතර සම්මා ප්‍රධාන වීර්ය ඉර්ධිපාද හතර එකට කලවම් කරලා දිනු කිරීම. එතකොට සද්ධා ඉන්ද්‍රිය ලැබුණොත් ඔයගොල්ලන්ට අමුතු දෙයක් නෙමෙයි මෙච්චර කල් හිතාගෙන හිටියේ අර પરම්පරාවේ තියෙන ශ්‍රද්ධාව නෙමෙයි දැන් මේ මොහොතේ ශ්‍රද්ධාව නැත්නම් නෑ කියලා තේරෙනවා. තියෙනකොට තියෙනවා කියලා තේරෙනවා. ඔය ඉන්ද්‍රියෙන් ඔච්චරයි කරන්නේ. වෙන් කරලා දක්වනවා ශ්‍රද්ධාව ඇති තැනයි නැති තැනයි. ඒ වගේම සතියින්ද්‍රියෙන් කරන්නේ මොකද්ද? සතිය තියෙන තැනයි නැති තැනයි වෙන් කරලා පෙන්වනවා. ඒක දිනු වීමෙන් ඇති වෙන. දැන් අපි හිතාගෙන ඉන්නේ අපිට සතිය තියෙනවාමයි කැඩෙන්නේ නැහැ කියලා. දැන් ඊළඟට විරිය ඉන්ද්‍රියෙන් කරන්නේ දැන් මට සතරහම ප්‍රධාන වීර්යයක් තියෙනවා දැන් නැහැ කියලා. එහෙනම් මේ භාවනාව සඳහා මේ ධර්මතා දිනු කිරීම සඳහා වීර්යයක් තියෙනවා දැන් නැහැ කියලා මේ විදිහට තේරෙනවා. දැන් මෙහෙම තමයි ඉස්සරහට මේ ඉන්ද්‍රිය ධර්ම දිනුනේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේකත් මතක් කරලා දෙන්න ඕනේ. අපි හිතමු එකපාරට මේ ඉන්ද්‍රිය ධර්ම භාවනාවකින් දියුණු වෙන්නේ. කාලයක් කරනකොට ඉන්ද්‍රිය ධර්ම දියුණු වුණොත් මේ දියුණු වීමම අපිට වැරදි විදිහකට තේරෙනවා. භාවනා කරන කෙනාට යම්කිසි මානසික ගැටලු සහගත තැනකුත් මේකෙන් උපදින්න පුළුවන්. මේ ඉන්ද්‍රිය දියුණු වෙනකොට. ඇයි මෙච්චර කල් අපි මවාගෙන රඟපාලා තියෙන්නේ කොහොමද? සද්ධාව අනිවාර්යෙන් තියනවා කියලා. හැම වෙලෙම. දැන් භාවනාවෙන් සද්ධාව නැති තැන නැහැ කියලා පෙන්නවා මොකද්ද වෙන්න ඕනේ? ඒ හිතාගෙන ඉන්න කෙනාට. මල් ළඟ නම් සද්ධාව තියෙනවා අනික්ව අඩු වුණාට. එයා මානසිකව වැටෙනවා. නැ සද්ධාව නැති තැන දකින්නකොට යාට ඒක මානසික අසහනය. සතිය නැති තැන දකින්න එක මානසික අසහනය. සතිය නැති තැන දැනගන්නේ මෙහෙමයි. ඉස්සර නම් භාවනා කරනවා හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා ආස්වාසය හොඳට ආස්වාසය තේරුණා කියලා ඔයා වාඩි වෙලා ඉන්නවා. තේරුණා නේද? දැන් දියුණු වෙනකොට වෙන්නේ මොකද්ද මේ සති ඉන්ද්‍රිය දියුණු වෙනකොට දැන් ආස්වාසය ගැන නම් මෙනෙහි කරේ නෑ මං ගෙවල් ගැන මෙනෙහි කරා කියන එක එත් දැනෙනවා. තේරුණා නේද? දැන් ඔහොම කාලයක් භාවනා කරනකොට හිතනවා මට හැම වෙලෙම මතක් වෙන්නේ මේ භාවනා ආරමුණ නෙවෙයිනේ වෙන දේවල්. දැන් එයා කල්පනා කරන්නේ මට මේ භාවනා ක්‍රමය ගැලපෙන්නේ නැහැ. මම කොච්චර භාවනා කරන්න උත්සාහ ගත්තත් මට වෙන්නේ මොකද්ද? වෙන දේවල් මතක් වෙනවා. දැන් ඉස්සර එහෙම එකක් නෑ. නිකන් ඉඳගෙන හිටියත් ඇස් දෙක එක පියාගෙන හිටියත් භවනා කරා කියලා සතුටු වෙනවා. ඒතකොට දැක්ම අනුවයි මේ සතුට එන්නේ. ඒ බොරු සතුටක්. පස්සේ පහුවෙලා වෙන්නේ මොකද්ද? අසහනයක් ගේනවා. එයා භාවනා කරන්න ගියාට එයාටම තේරෙනවා මං වැඩි වෙලාවක් භාවනා අරමුණේ නෑ කියලා. එතකොට එයා ගන්නවා තීරණය මේ භාවනා ක්‍රමේ ගැළපෙන්නේ නෑ ඔය තීරණේ එන්නේ මේ ඉන්ද්‍රිය දියුණු වෙනකොට. පළක් අය කොයිතරම් දුරට මේකේ මුලාවටපත් වෙනවද කියලා හිතුවොත් පළක් අය භාවනාව නවත්තලා තර්ක කරන සත්‍ය හොයන්න යනවා. බනහන්න විතරක් යන. ආමිෂයට විතරක් යන. භාවනාව වැඩක් නෑ කියන්නේ. කවුද මෙහෙම කරේ? අර රපටි විදිහට දියුණු වෙන මේ ඉන්ද්‍රිය පහ. ඉන්ද්‍රිය පහ දියුණු වෙනකොට එන අනිත් පැත්ත. එතකොට දැන් එවැනි කෙනෙක් කල්පනා කරන්න ඕනේ ඒක භාවනාවේ දියුණුවක් කියලා. යම්කිසි භාවනාවක් කරගෙන යනකොට මොනෝhari ඒකම එපා වෙනවා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය දියුණු වීමෙන් සැනිකෝල ලැබෙන ප්‍රතිඵලය. කාලයක් තිස්සේ හොඳින් කරානම්. තව තවත් ඒකම කරන්න ඕනේ. නමුත් ඉන්ද්‍රිය ටික දියුණු වුණාම ඉන්ද්‍රිය කියන්නේ එතකොට සති ඉන්ද්‍රියෙන් කරන්නේ මොකද්ද? සතිය ඇතිතනයි නැතිතනයි වෙන් කරනවා. සද්ධා ඉන්ද්‍රියෙන් කරන්නේ සද්ධාව ඇතිතනයි නැතිතනයි වෙන් කරනවා. ප්‍රඥා ඉන්ද්‍රියෙන් ප්‍රඥාව ඇතිතනයි නැතිතනයි වෙන් කරනවා. සමාධි ඉන්ද්‍රියෙන් එකඟකම ඇති තැනයි නැති තැනයි වෙන් කරනවා. වීර්ය ඉන්ද්‍රියෙන් තමන්ගේ මේ සඳහා වීර්යයක් තියද නැද්ද කියලා වෙන් කරලා දෙනවා. මේක හැබැයි ඉන්ද්‍රිය ධර්ම යම් කිසි විදිහකට මෙහෙම එපාවීමක් ආවොත් ඒ භාවනා කරන කෙනා දැනගෙන මගේ මේ භාවනා දියුණුවකින් මේක එන්නේ මේ ඉන්ද්‍රිය දියුණු වීමේ ඇතිවෙන ඵලයක් කියලා හිතලා ඒ භාවනාව තවත් ඉක්මනින් වැඩි කරගන්න ඕනේ මේ ඉන්ද්‍රිය මට්ටමේ මනසක් තියාගෙන ඉන්න එක හානිය අපිට. මේක හොඳ තැන නෙමෙයි භාවනාවේ. මේකේ පල් වෙන්න හොඳ නැහැ. හැකීක්මනින් මේ භාවනාව දියුණු කරලා ඉක්මනින් ගන්න ඕනේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට. මේකයි මේ බුදුහාමුදුරු මෙච්චර මේ වචන දම දම මේවා කියා දීලා තියෙන්නේ. මේවා ප්‍රශ්න සහගත වෙන හින්දාම. එක එක්කෙනාට නැතුව එක එක විදිහට හිතන්න නෙමෙයි. ඉන්ද්‍රිය ධර්මයේදී අපිට ඇත්තටම කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒක බල ධර්මයක් දක්වා දිනු කරගත්තොත් බල ධර්මයේ සද්ධා බලයේදී ඒ කනස්සල්ල නැහැ. ඒ කියන්නේ එතකොට යා හඳුනගෙන ඉවරයි, තේරිලා ඉවරයි මේ සද්ධා බොරුවට මම නිත්‍යයි කියලා තේරුම් අරගෙන තියෙනවා. එහෙම එකක් ලෝකේ නැහැ. සද්ධාව ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙන තැනදී කම්පා වෙන්නේත් නැහැ බල ධර්මයේදී නැති වෙන තැනදී කම්පා වෙන්නේත් නැහැ. බල ධර්ම කියන්නේ අන්න එහෙම. තියෙන තැනදී කම්පා වෙන්නේත් නැහැ නැති තැනදී කම්පා වෙන්නේ නැහැ. බලය ධර්මයේ ඇති එකයි. සද්ධා බල ධර්මයක් බවට හැරෙන්න ඕන. සතියත් බල ධර්මයක් බවට හැරෙන්න ඕනේ. එතකොට සතිය නැති තැනදී කම්පා වෙන්නේ නැහැ. ඇති තැනදී කම්පා වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්මයේ විතරක් ඉන්නකොට නැති තැනදී කම්පා වෙනවා ඇති තැනදී සතුටු වෙනවා. බල ධර්මයේදී නැති තැනදී කම්පා වෙන්නේ නැති එක විතරක් තියෙනවා. තව අඩුපාඩු තියෙනවා. ඈ බලදාර සති බලය දක්වා සතිය දිනු වුණා නම් යමෙක්ගේ එතනදී සතිය නැති තැනදී කම්පා වෙන්නේ නමුත් සතිය තියෙන එක ගැන සතුටු වෙන්න පුළුවන්. උද්ධාමයටපත් වෙන්න පුළුවන්. ඒක අඩුවක් තමයි. තේරුණා නේද? සත්‍ය දකින්න තියෙන අඩුවක්. දැන් මේ විදිහට මේ සත්‍ය ධර්මයේ මේ විදිහට යනකොට දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන සතරාතිපට්ඨානය වඩාගෙන ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ගේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් හයට අමතරව මනෝ ඉන්ද්‍රියන් පහක් ගොඩනගනවා. ඒක තමයි පංච ඉන්ද්‍රිය කියන්නේ. තේරුණා නේද? ඒ ඉන්ද්‍රියන් වලින් කරන කෘත්‍ය වෙන්නේ සද්ධාව සද්ධා ඉන්ද්‍රියෙන් කරන්නේ සද්ධාව ඇති නැත තැනයි නැති තැනයි පෙන්වන්නේ. සති ඉන්ද්‍රියෙන් කරන්නේ සතිය ඇති තැනයි නැති තැනයි පෙන්වන එක. සමාධි ඉන්ද්‍රියෙන් කරන්නේ එකඟකම ඇති තැනයි නැති තැනයි පෙන්වන්නේ. ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන්නේ ප්‍රඥාව ඇති තැනයි නැති තැනයි පෙන්වන්නේ. ප්‍රඥාව කියන්නේ මෙතන මම කියන සංකල්පයෙන් නැති ඉවත් වීම. තේරුණානේ? සතියට අහුවෙන සිද්ධියක් විතරක් කියලා පෙන්වීම මේ ගණයට ප්‍රඥාව මෙතෙන්දි හැරෙනවා. ඒක ගැඹුරුයි ටිකක්. කොහොම හරි දැන් මෙන්න මේ ආකාරයට මේ සතිපට්ඨානෙ දියුණු කරනකොට වැඩෙනකොට ඔයගොල්ලන්ට පංච ඉන්ද්‍රිය පංච බල කියන ධර්මතා ටික වැඩුණා. අපි අද බොජ්ජංග කියන එකක් කතා කරලා අවසන් කරනවා. මේ බල ධර්ම දියුණු වුණාට පස්සේ තව දුරටත් මේ භාවනා ඉදිරියට ගෙනිච්චොත් බුදුහාමුදුරන්ට අත්‍යවශ්‍ය ධර්ම කාරණා ටික තමන්ගේ මනසේ ගොඩ නැගෙනවා. මේ ධර්ම කාරණා ටික තමයි බෝධිආංග. අවබෝධයට අවශ්‍ය කරන කොටස් ටික. දැන් අපි ළඟ තියෙන කිසිම ධර්මයක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට වැඩක් නැහැ. කවුරු හරි කෙනෙක් ළඟ දැන් මේ මොහොතේ මේ කියන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල බොජ්ජංග ධර්ම හත තියෙනවා නම් අන්න ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට සුදුසු ධර්ම. අනික්ව වැඩක් නැහැ. දැන් අන්නේ බොජ්ජංග ධර්ම හත ඊගාට වැඩෙන්න පටන් ගන්නවා. බොජ්ජංග ධර්ම වලදී තියෙන විශේෂත්වය තමයි මෙන්න මේවා. දැන් ඉන්ද්‍රිය ධර්ම වලදී තියෙන්නේ ඇති බව නැති බව යමක තේරුම් කරලා දෙනවා. ඇති තැන එයා සතුටු වෙන්න පුළුවන්, නැති තැන දුක් වෙන්නත් පුළුවන්. බල ධර්ම දිනු වෙනකොට ඊට වැඩිය ප්‍රබලයි ඉන්ද්‍රිය ධර්ම වලට වැඩිය බල ධර්ම. බල ධර්ම වලදී ඇති තැනක් දකින්නවා, නැති තැනක් දකින්නවා. හැබැයි එක ගුණයක් වැඩි වෙනවා. නැති තැනදී දුක් වෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැහැ. ඔය විදිහටමයි බොජ්ජංග ධර්ම තේරුම් ගන්න බොජ්ජංග ධර්ම වල ඔයිටත් එහා ගුණයක් වෙනවා. ඇති බවක් දන්නවා නැති බවක් දන්නවා මේවා ඉන්ද්‍රිය විදිහටම වැඩ කරනවා ඇති තැන දී කම්පාවක් නැහැ නැති තැන දී කම්පාවක් නැහැ පූර්ණ උපේක්ෂාවක් තියෙනවා තේරුණා නේද එතකොට පූර්ණ උපේක්ෂාවක් එනකම් මේ ධර්ම පහ දියුණු වෙන එක තමයි බොජ්ජංග දියුණු වෙනවා කියන්නේ බොජ්ජංග දියුණු වෙන්නේ මනසක අමාරු දෙයක් කාලයක් පුරුදු වෙන්න ඕනේ බහුලීකත වෙන්න ඕනේ භාවනාව තව මේ බොජ්ජංග ධර්මවල විශේෂ ගුණ කීපයක් තියෙනවා. යත් අපි කතා කරලා පැහැදිලි කරගමු. දැන් බලන්න ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. මේ පහම තව තවත් දියුණු වීමෙන් බල ධර්ම වෙනවා. මේ පහම ඒ විදිහටම. එතකොට බල ධර්ම වල තියෙන්නේ සති බලය, සද්ධා බලය, විරිය බලය, සමාධි බලය, ප්‍රඥා බලය. දැන් ඔය පහ, ඔය පහක්නේ දැන් ඉන්ද්‍රිය ධර්ම වල තිබිච්ච පහ බල ධර්ම කියලා වෙනස් වුණා ඒ පහම. ගුණයෙන් වැඩි වුණා. ඔය පහම දැන් බලන්න අමුතු ගුණයකින් වැඩි වෙනවා බොජ්ජංගවලදී. හැබැයි මෙතන පහ හත වෙනවා. දැන් ඉන්ද්‍රිය ධර්ම පහයි තියෙන්නේ. බල ධර්ම තියෙන්නේ පහයි. බොජ්ජංග ධර්ම හතයි. දැන් යමකට දැනුවත් වීමක් මේ බොජ්ජංග ගැන දැනුවත් වෙනවා නම් මේ පහක් කොහොමද හතක් වුනේ? බුදුහාමුදුරුව මෙතනින් එහා මේ බොජ්ජංග කියන්නේ ප්‍රබලම මේ ශාසනයේ තියෙන ධර්මයයි. මෙතනින් එහා ධර්මයක් නැහැ. යමෙක් කරන්න ඕනේ ජීවිතයේදී මේ බොජ්ජංග තමන්ගේ මනසට ගන්න එකමයි. බෝධි අංග ගැනීමෙන්මයි සත්‍ය ලැබන්නේ. එතකොට මේක හැර වෙන ධර්මයකින් සත්‍ය කරා යන්න බෑ. සංසාරය ඉක්මවන්න බෑ. ලෞකිකත්වයේ ඉක්මවන්න බෑ. දැන් මෙතන තියෙනවා ප්‍රබලම කාරණා කීපයක් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ. දැන් බොජ්ජංග ධර්ම හත නම් කරනවා පළවෙනි බොජ්ජංග ධර්මයේ සති සම්බොජ්ජංගය දෙවෙනි එක ධම්මවිජය සම්බොජ්ජංගය. ඊළඟට විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, ඒ වගේ සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මෙහෙම තමයි මේ බොජ්ජංග ධර්ම හත නම් වෙන්නේ. දැන් ඉන්ද්‍රිය ධර්ම හෝ බල ධර්ම වල පටන් ගත්තේ මොකකින්ද? සද්ධා ඉන්ද්‍රිය නැත්නම් සද්ධා බලය. බොජ්ජංග ධර්මවල සද්ධා කියන වචනයක් නැහැ. සද්ධාව කියන එක බොජ්ජංගේ තියෙන්නේ එහෙනම් ඉන්ද්‍රිය ධර්ම බල ධර්මයක ඉඳලා යමෙක්ගේ භාවනා මගින් සතිපට්ඨානය වැඩිම මගින් බොජ්ජංග ධර්ම දියුණු වෙනකොට සිදුවෙන එකම ලොකුම පෙරලියක් තමයි මෙතෙක් කල තිබිච්ච සද්ධා බලය නැත්නම් සද්ධා ඉන්ද්‍රිය නැති කරනවා සද්ධාව කියන වචනයට ගැලපෙන මනසක් විතර නැහැ. يعني විශ්වාසය මතයි සද්ධාව කොටගෙන. කවුරු ගැන විශ්වාසයද? ඔව් බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසය. බුදුහාමුදුරුවෝ ඇයි මේ අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයක මෙහෙම භාවනාවක එක් කියන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්නපු සත්‍ය තේරුම් ගන්න. ඒ සත්‍ය තුල තියෙන්නේ මොකද්ද? ආර්ය සත්‍ය හතරක්. සතෙක් කුජලයේ නැහැ. මම නැහැ. තේරුණා නේද? දැන් බලන්න දැන් බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මයේ කොච්චර දුරට ඔයගොල්ලෝ කලකලා බලන්න වටිනවද? ඔයගොල්ලෝ අපි කරන වෙනත් වෙනත් නොවටිනා දේවල් දිහා බැලුවම මෙතන කලකා බලන්න ඕන ලොකු වටිනා ධර්මයක් තියෙනවා. දැන් බොජ්ජංග ධර්ම දියුණු වීමෙන් ඇති වෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය ලැබෙනකොට ධිට්ඨිය තුල ආත්ම දෘෂ්ටියක් නැහැ. මම කියලා කෙනෙක් නැහැ. දැන් චතුරාර්ය සත්‍යය ලැබෙන්න කලින් එහෙනම් මම නැති වෙන්න ඒකට පරිසරයක් හැදෙන්න දැන් මෙච්චර කල් ඔයගොල්ලෝ හිතාගෙන හිටියේ මම ඉන්නවා මම සද්ධාවන්තයි. සද්ධාව තියෙන්නේ කාගේද? මගේ. ශ්‍රද්ධාව තියෙනවා නම් මමත් ඉන්නවා බුදුහාමුදුරුවෝත් ඉන්නවා. තේරුණා නේද? ඒතකොට ශ්‍රද්ධාව තිබුණොත් මෙතෙන්දී බොජ්ජංග ධර්මයේදී ඒ පුජ්‍යලයක් ඉන්නවා බුදුහාමුදුරුවෝත් ඉන්නවා. ඒතර ඔය දෘෂ්ටියක් ඇතුලේ සත්‍ය දකින්න බෑ. තේරුණා නේද? දැන් මෙතන බොජ්ජංග ධර්මවලදී ශ්‍රද්ධාව නැහැ. ඒකට ප්‍රබල වෙලා එන්නේ මොකද්ද? සති සම්බොධ්‍යය. කවුද මේ සද්ධාව නැති කරන්න බලවේගය? ඔයගොල්ලෝ පුහුණු කරන සතියයි. තේරුණා නේද? තවදුරටත් බුදුහාමුදුරුවෝ කරේ විශ්වාසයෙන් ඉස්සරහට යන්න බෑ අපිට. මෙතන යන්නේ බුදුහාමුදුරුවෝ කරේ විශ්වාසයෙන් නෙමෙයි සමාගේ තියෙන සතියෙන් විතරයි. ඒක බුදුහාමුදුරුවෝ තීරණය කරන ගමනකුත් නෙමෙයි තමක් තීරණය කරන ගමනකුත් නෙමෙයි ඉබේ සිදුවෙන ගමනා. ඒ කියන්නේ තමන් මේකෙන් අර මෙන්න මෙතන මේ මේ ප්‍රශ්නේ විසඳෙන්න හුඟා දුරට බලපාන්නේ මොනවද? අර ඉරිදිපාද. දැන් ඉරිදිපාද ගැන මම ඊයේ සතියේ මතක් කරා මේ ඉරිදිපාද බලපාන. තේරුණා නේද? එතකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න ධර්මය අහලා තේරුම් ගන්නද? එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රියන් නැති කරලා ශ්‍රද්ධා බලය නැති වෙලා මෙතෙන් එනවා සති සම්බොජ්ජංගේ. දැන් සති සම්බොජ්ජංගේ ඇවිදිලා ඊට පස්සේ එන්නේ ධම්ම විජය කියලා විශේෂ සම්බොජ්ජංගය. නම ධම්ම විජය. මේ ධම්ම විජය කියන්නේ අර ප්‍රඥා කියන නැත්නම් ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය කියපු එකේ අලුත් අලුත් අර්ථකථනය. ප්‍රඥාව තුලත් මම ඉන්න පුළුවන්. ධම්ම විජය තුල මම නැති වෙන තැන. ඒකයි මේ මේ ප්‍රඥාවමයි මේ ලෞකිකත්වයේ ඉක්මෝන ප්‍රඥාවක හැටි ධම්මවිදය. මම නැති ප්‍රඥාව කියන අර්ථය මේකට ගැලපෙනවා. තේරුණා නේද? එතකන් අපේ එහෙනම් කරපු කෙනෙක් හිටියා භාවනාව මේ වෙනකොට කරන කෙනෙක් නෑ. ඕක තමයි අපිට දකින්න තියෙන්නේ. මේ භාවනාවක් තියෙනවා කරන කෙනෙක් නෑ. ඕක තමයි ප්‍රඥාව. එතකන් අපි කරපු කෙනෙක් හිටියා. දැනෙන දෙයක් තමන්ගේ දෙයක් දැනුණා. දැන් මේ විදිහට ධම්ම විජය වෙනවා. වීරිය කියන ඒවා අරවැයක ආපුවමයි. සතියලත් වීරිය තිබුණා, බලවලත් වීරිය තිබුණා. හැබැයි මෙතෙන්දී අලුතෙන් එනවා භාවනා කරනකොට අත්දැකීම් ඇති මේවා ආවොත් හඳුනගන්න භාවනා කරනකොට එනවා විශේෂ බොජ්ජංග දෙකක් මේක ප්‍රතිඵල දෙකක් ඒක ප්‍රීති සම්බොජ්ජංගයයි පස්සද්ධියයි. දැන් කය පිනා යන ගතියකින් ඔයගොල්ලෝ කරන වැඩකින් නෙමෙයි කය තුලින්ම උපදින ප්‍රසාද වීමක් නැත්නම් පස්සද්ධි ගතියක් පිනා යෑමක් තියෙනවා ඒක පස්සද්ධිය. මනසත් පිනා යන ගතියක් එනවා ඒක ප්‍රීති සම්බොජ්ජංගය. ඊට අමතරව ඉස්සෙල්ලා කියපුවම එනවා මොනවද සමාධිය බලයක් විදිහට තිබුණා ඒක දිනු වෙනවා බොජ්ජංගයක් විදිහට. ඒකට සමාධියේ බොජ්ජංගයක් වෙනකොට එකඟකම තිබුණත් නැතත් උපේක්ඛා වෙනවා. ඒක කැඩුනා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. භාවනා කරන්න පටන් ගන්නකොට එකඟකම නැතුණා බෑ කියනවා. තේරුමක් නැහැ කියනවා. නමුත් ඕකම තමයි මේ දිනුන වෙලා දිනුන වෙලා දැන් ගාණක් නැහැ. තේරුණා නේද? කැඩුනත් එකයි සමාධිය නැතත් එකයි. මේක තමයි උපේක්ෂා සම්බොජ්ජං. ඔය ඔක්කොම ටිකට අමතරව වෙනවා අ බොජ්ජංගයක් වෙනම උපේක්ඛා කියලා. අර ඉස්සෙල්ලා කිව්වේ සමාධි සම්බොජ්ජංගේ. දැන් උපේක්ඛා. මේ අනික් කාරණා හයම එකට මධ්‍යස්තව හිතන්න පුළුවන් මධ්‍යස්ත කරන හික්මීමක් ඇති කරන බොජ්ජංගයක් වෙනවා. මේ ටික වැඩෙන කාලය තමයි විපස්සනා. දැන් මේ කාලයත් ඔයගොල්ලෝ ඉස්සරහට ගෙනිච්චොත් හොඳින් මේ භාවනාවක් කරගෙන ගියොත් ඔයගොල්ලන්ගේ වෙන විදිහේ අර 이르දි නැත්නම් 이르දි පාතිහාරය හොයන්නේ නැත්නම් වෙන විදිහේ දික්තිත් නැත්නම් බුදුහාමුදුරුවෝ පෙන්වන සත්‍යය කියන දේ ගැන චතුරාර්ය සත්‍ය මේ පිළිබඳ සත්‍ය ඥානයක් තියෙනවනම් ඔන්න ඔතෙන්දී කෘත්‍ය ඥානයකුත් තියෙනවා. තේරුණා නේද? සත්‍ය ඥානයයි කෘත්‍ය ඥානයයි එකතු වුණොත් කවදා හරි ලැබෙන්නේ කෘතඥානයි. කෘතඥානය කියලා මෙතන කියන්නේ බොජ්ජංග ධර්ම හත ඉවර වෙනකොට පටන් ගන්නෙ මොකද්ද? සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවලදී. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඒකේ පළවෙනි අංගය මොකද්ද? අන්න එතන සම්මාදිට්ඨිය ලැබෙන තැන. තේරුණා නේද? දැන් භාවනා විදිහට එහෙමයි යන්නේ. මේක තේරුම් අරගෙන තමන් මේ ස්ථාන වලට ගියාම මම සම්මාදිට්ඨිලාභියෙක් කියලා එයාට තේරුණා නම් එතන ධර්මයක් නැහැ. තේරුණා නේද? එහෙම හිතුවොත් කවුරු හරි එතන ධර්මයක් නැහැ. මම සෝවාන් වෙන්න ඕනේ කියලා හිතන තාක්කල් ධර්මයක් නැහැ. තේරුණා නේද මේ තියෙන ගැටලුව මේ කම්බී යනවා වගේ වැඩ. තේරුම් අරගෙන යන්න. අපි දික්ටි හදන්න බෑ. බුදුහාමුදුරුවෝ එක්ක යනවා. වෙන ඉන්ද්‍රිය පහක් අපේ ගොඩනගලා ඒ ඉන්ද්‍රියයන්ගෙන් තමයි මේ ධර්මයේ ගොඩනගලා දෙන්නේ. සත්‍ය තේරෙන්නේ ඒ ඒ ඉන්ද්‍රියයන් වලට මිසක් අපි හිතන අපේ අස්කන්න ආසාදී දේවල් වලට නෙමෙයි. ඒකෙන් හින්දා තර්කයෙන් ධර්මයේ දැනගන්න බෑ. තර්කයේ තියෙන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා. තේරුණා නේද? ධර්මයේ පිළිබඳව තර්ක කරා කියලා ඔයගොල්ලන්ට කිසිම සිතක් සාන්තියක් වෙන්නේ ධර්මයේ පිළිබඳ විවාද සිදු කරා කියලා සිතක් කාන්තියක් වෙන්නේ නැහැ මේ ප්‍රත්‍යක්ෂ අවබෝධයට. වෙන්නේ සත්‍ය ඥාන විදිහට දැනගන්න මොකද්ද ධර්මයේ කෘත්‍ය ඥාන විදිහට මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න. එතකොට බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. පෘථක් ඥානය ලැබෙන්නේ ওই ওই දෙකේ ප්‍රතිඵලයක් විදිහට. එතකොට අපි කියා දීපු විදිහට ඔය කය ගැන අවධානයෙන් ඉඳලා හුස්ම ගැන අවධානයෙන් ඉඳලා කය ඊට පස්සේ කය ගැන අවධානයෙන් ඉඳලා අර ඉති අධ්‍යත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අධ්‍යත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති ඒ වගේම සමුදය ධම්මානු වය ධම්මානු කියන මෙන්න මේ කොටස හරියට කෙරෙනවා නම් යමෙන් එතන වැඩෙන්න ඕනේ ඔය කියන බොජ්ජංග ධර්ම හතයි නමුත් මේ හතෙන් එහා මෙහා පනින්න පුළුවන් කොච්චර හරි අනිත් පැත්තට ඇවිදී මොකවත් නැති වෙන්නත් පුළුවන්. දැන් මේක දැනගෙනම තමයි මේ තැනට ආවොත් මේ තැන වැඩියෙන් ඉන්න එකයි වටින්නේ කියලා අපි දිගින් දිගටම භාවනාව දියුණු කරගන්න ඕනේ. අන්න එහෙම බහුලීකත වීම තුල බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කවදාහරි අර කෘතඥානෙ ලැබෙනවා. ඉතින් ඒ ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාවත් අවසන් කරනවා.